පින්වත් සාමීන් වහන්ස පිම්බීම හැකිලීම මූලික කමටහන් කරගත් යෝගාවචරයෙක් පිම්බීම දිගේ එහි ගෙවන්වීම දක්වා ස්ත්‍රීවරව සතිය යොමු කරයි. එවිට හැකිලීම පටන් ගැනීමට ප්‍රථම ඇති හිදැස විනිවිද ගොස් හමුවන්නා වූ ශාන්ත වූ ස්ථානයේ ඇලීමකින් ගැටීමකින් තොරව විවේකීව සිටින විට වරින් වර නින්දක් වැනි භාවනාවේ ගැඹුරු ස්වභාවයක් අත්දකි. එම ස්වභාවයෙන් යෝගාවචරය සියුම්ම ගැස්සීමකින් තොරව පිටතට පැමිණෙන විට සිත නැවත කයටම සිත නැවත කයටම පැමිණේ. මෙම සංඥාගත නොහැකි තත්වයට අවදි වීමට මනුස්ස සිතට ශක්තියක්ද ඇති බවට දේශනාවේදී අසා ඇත. එය නින්දට අවදිවීම සතියෙන් අසතියට පත්වන මොහොත දැන ගැනීම ප්‍රභාස්වර සිත දැක ගැනීම රිටි පැනීමේදී රිට අතහරින මොහොත ඉනිමඟට පයින් ගසන මොහොත යෝගාවචරයා ඊතා සතුටින් වෙර වීරියෙන් වැඩු ධර්මය දැක දැක අතහරින මොහොත ලෙසද විස්තර වේ. ইহත සඳහන් කළ මොහොත හරහා යන යෝගාවචරයාගේ සංසාර ගමන ප්‍රථම වතාවට නවතින්නේ මෙතනදී දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. දෙවැනි කොටස වෙනසයින්ස ඒකට කලින් පළවෙනි එකට උත්තර දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඔය ඒක නිසා මේක තියෙන ක්ෂණ මාත්‍ර වශයෙන් හැකියාවක් හැකියාවක් පෙන්නනවා. මේකට දෙන උපදේශයක්. කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් කියනවා ওই වෙලාවේදී පේන දේ නම් කරන්න යන්න එපා. නම් කරපු ගමන් තර්ක මනසක් ඇවිල්ලා ආයෝක බුද්ධියට සින්න වෙනවා. පේන දේ දිහා නොදැක්කා වාගේ බලහන් ඉන්නවා ලිංග නිමිති ආකාර උද්දේශ කියලා. ඒකේ ලිංගයක් ඒකට ආවේනික වූ ලකුණක් නිමිත්තක් ඒකේ මොකද්ද මට කියාපාන්න කියන එක ලිංග නිමිති උද්දේශ ආකාරයක් අනිත්‍යවයි ආකාරයක් සහ ඒකට ಉದ್ದೇಶයක් කියලා වෙන්කොට නමක් දානවා. අන්නේ හතර නැති කිසිම දෙයකින් අපිට කෙලෙස් උපදින්නේ නැහැ. අපිට කෙලෙස් උපදින්නේ ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ තියෙන වයින් විතරයි. ඉතින් බුදුරජාණන්සේ අහනවා යම් දෙයක ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ නැත්නම් ආනන්ද ඒක සටහනක් හිටීද සංස්කාර වේද සංඥා වේද වේදනා වේද කෙලේශයක් වේද නැහැ. ඒ නිසා ඒ දැකපදේ දිහා බලලා නාමකරණයකින් තොරව ගත කිරීම තමයි ඔය මතක නැති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක අපි ක්ෂණ මාත්‍ර වශයෙන් ඇත්තටම ගොඩක් අත්දැකලා තියෙනවා. අපි ඒකට ඉතින් ඔය ඇප නූල් ගැට ගහනවා, බය වුණයි කියලා කියනවා, කලු කුමාර දිස්තිය කියනවා. ඉතින් අනම්මනම් කියලා ඔළුවේ දාගෙන ඉන්නවා කට්ටිය. භාවනා කරනකොට මේකට ලෑස්තිලා නෑන්නේ. සීලේ සමාදන් වෙලා සමාධියක් කරහා ඉතින් ඒ ඒ ඒ භූම ලක්ෂණ යනකොට ඒ පාර ලකුණු කරගෙන යන මිනිහා ගහයෙන් ගහට කොට කොට යන වගේ කැලේ යනකොට ලකුණු ටික තියෙනවා නම් අපිට තියෙනවා නෑ බොලේ මේකට යන්නත් පුළුවන් ආපහු එන්නත් පුළුවන් බය වෙන්න දෙයක් නෑ කිය. ඉතින් එහෙම කරනවට යකදුරෝ කැමති නෑ. එහෙම කරනවට නස්සත්‍රකාරයෝ කැමති නෑ. එහෙම කරනවට සයිකියාට්‍රිස්ලා කැමති නෑ. එහෙම කරනවට අපිට මේ හිත සුව පිණිස ඉන්න කට්ටියක් කියන ඒක එක්කත් කැමති නෑ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍ර යටට වෙලා ඉඳගෙන අපි මේ විලංග ගහ විලංගු ගහපු සතෙක් වගේ කීකරු වෙලා ඉන්නේ. එහෙම ඉන්න ඒක හොඳයි. හැබැයි ඉඳලා බඩ පිනුවක් ගහලා පයින් එකයි තියෙන්නේ. පැන්නට පස්සේ ওই ටික තමයි හම්බෙන්නේ. හැබැයි මේ නිවන් දැක්ක මට දැන් ධ්‍යාන ලැබුණා. මම දැන් මොනවද කියනවනේ ගොඩක් දේවල් වචන දාගෙන ඉන්න. නිරෝධ සමාපත්තිය කිය බොරු ඒ වෙන චිත්තක්ෂණ විතරයි. ওই චිත්තක්ෂණේ සාක්ෂාත් කරනවා කිව්වම බර වැඩක්. බය කරන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒක බුදුරජාණන්සේ අන්තිමට කියන්නේ සමුත්තේජේති සම්පහන්තේති කියලා සමුත්තේජන කරන හරි පුතෝ. උඹට මේක තියෙන බව තේරෙනවා. ඔක තිබිච්ච එකක්. දැන් දන්නවා. ඔක තමයි ඒ ඒ ඒ පැලිර ওই චිත්තක්ෂණේ. දැන් උඹට පුළුවන් නම් ඒක උඹේ හැබෑගෙදර කරගනි. මේ මේ ලෝකයේත් එක්ක නලව නලව පින පිනවා ඉන්න කැඹිරිල්ල පැත්තක දාලා අරක හැබෑ නිවන කරගත්තා නම් ඒකට ජීවන රටාවයි එහෙම නැත්නම් සම්මා ආජීවයයි සම්මා වායාමයයි සම්මා කම්මන්ත ඔන්න තුන තමයි ඕනේ කරන්නේ. ඉතින් දැන් ඕක තමයි හරි තමයි. හැබැයි මේ මේ මේ හොඳ හොඳ උපමානම් තියෙනවා කෙසේ වුණත් ඕනේ නැහැ කියලා තියෙන එක හරි. මේක මේ හාව හීනෙන් හඳක් දැක්කා වගේ කියලා හිතාගන්න. අකුණු විදුලීලියකින් පාර දැක්කා වගේ කියලා. දැන් ඉතින් පාරේ ගමන් කරන එකයි තියෙන්නේ. එච්චරයි මට කියන්නේ.